ගෝලයන් තැනීම උපාධ්‍යාය වී සාමණේරයන් තැනීම උපාධ්‍යාය වී ගෝලයන් උපසම්පදා කිරීම නිස දීම යන මේවාට සියලුම භික්ෂූහු සුදුස්සෝ නොවේති සුදුස්සන්ට ඒවා කිරීමෙන් ඇවත් වෙයි උපසම්පදාවෙන් එක් වසක් ඇති වංගන්ත පුත්‍ර උපසේන භික්ෂුව ගෝලයක උපසම්පදා කරගෙන වස්වැස දෙවස් ඇතියෙකු වී ගෝලයාද සමග බුදුරදුන් දක්නට ගියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපසේන භික්ෂුව හා පිළිසඳර කතා කොට මහණ නුඹට කොතෙක් වස් ඇත්තේ දැයි වදාළහ. ස්වාමීනි මම දෙවස් ඇත්තෙමි යයි උපසේන භික්ෂුව කීය. මේ භික්ෂුව කොතෙක් වස් ඇත්තේයි විචාලහ. ස්වාමීනි එක් වසක් ඇත්තේ යයි සලකලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ මහණ නුඹට කවරෙක් වේද යයි විචාලහ. උපසේන භික්ෂුතුමේ ස්වාමීනි මේ මහණ මාගේ සද්දි විහාරිකයෙක් යයි සැලකලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අනනුච්චවියන් මෝගපුරිස අනනුලෝමික අපත්‍ති රූපං අසාමඤ්ඤකං අකප්පියං අකරණීයං කතඤ්ඤහි නාම ත්වං මෝගපුරිස අඤ්ඤේහි ඕවාදියෝ අනුසාසියෝ අඤ්ඤං ඕවදිතුං අනුසාසිතුං මඤ්ඤිස්සයි මහා වග්ගපාල 128 පිටුව යනුවෙන් හිස් පුරුෂය නුඹ අන්‍යයන්ගේ අවවාද අනුශාසනා ලැබිය යුතු නවකයකව සිට මෙසේ අන්‍යයන්ට අවවාද කිරීමට අනුශාසනා කිරීමට සිටීම ශ්‍රමණ ධර්මයට අනුකූල නොවේය. සුදුසු නොවේය. ශ්‍රමණයන්ට යෝග්‍ය නොවේය. කැප නොවේය. කල යුත්තක් නොවේය. යනාදීන් උපසේන භික්ෂුවට ගර්හා කොට දැහැමි කතාවක් කොට භික්ෂූන් අමතා න භික්ඛවේ ඌන දසවස්සේන උපසම්පාදේ තබ්බෝ යා උපසම්පාදේය ආපත්‍ති දුක්ඛටස්ස මහා වග්ගපාළි 130 පිටුව යනු වදාළසේක මහණෙනි දසයකට අඩු වස් ඇතියෙකු විසින් උපාධ්‍යාය වී උපසම්පදා නොකළ යුතුය යම් මහණෙක් උපසම්පදා කෙරේ නම් ඔහුට දුකලා ඇවත් වේය යනු එහි තේරුමයි. එකල්හි දසවස් වූ බාල වූ අව්‍යක්ත වූ භික්ෂූහු ගෝලයන් උපසම්පදා කළහ. බාල වූ උපාධ්‍යායන්ට පණ්ඩිත සද්දි විහාරිකයෝ වූහ. අව්‍යක්ත උපාධ්‍යායන්ට වික්ත සද්දි විහාරිකයෝ වූහ. අල්පශ්‍රුත උපාධ්‍යායන්ට බහුශ්‍රුත සද්දි විහාරිකයෝ වූහ. දුෂ්ප්‍රඥ උපාධ්‍යායන්ට ප්‍රඥාවන්ත සද්දිවිහාරිකයෝ වූහ. ඒ බව බුදුරජාණන් වහන්සේට සැලකල කලෙහි ඒ බාල අව්‍යක්ත උපාධ්‍යායන්ට ගරහා කොට භික්ෂූන් අමතා දැහැමි කතාවක් කොට න භික්ඛවේ බාලේන අව්‍යාත්තත්තේන උපසම්පාදේ තබ්බෝ යෝ උපසම්පාදෙය්‍ය ආපත්‍ති දුක්ඛ တ ස්ස අනුජානාමි භික්කවේ වියත්තේන භික්ඛුනා පටිබලේන දසවස්සේන වා අතිරේක දසවස්සේන වා උපසම්පාදේතුම් මහා වග්ගපාලි 130 පිටුව යනුවෙන් වදාළසේක මහණෙනි බාල වූ අව්‍යක්ත වූ භික්ෂුව විසින් උපාධ්‍යාය වී උපසම්පදා නොකළ යුතුය යම් මහණෙක් උපසම්පදා කෙරේ නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි මහණෙනි දසවස් ඇත්තා වූද දසයකට අධික වස් ඇත්තා වූද වික්ත වූ ගෝලයන් තනීමට සමත් වූ භික්ෂුව විසින් උපසම්පදා කිරීමට අනුදනිමි යනු එහි තේරුමයි. න භික්ඛවේ බාලේන අවියත්තේන නිස්සයෝ දාතබ්බෝ යෝ දදෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස අනුජානාමි භික්ඛවේ වියත්තේන වික්ඛුනා පටිබලේන දසවස්සේන වා අතිරේක දසවස්සේන වා නිස්සයන් ධාතුං මහා වග්ගපාළි 154 පිටුව මෙසේ වදාරා ඇති බැවින් දසවස් නො වූ අවියක්ත භික්ෂුව විසින් නිස දීමද නොකල යුතුය සාමණේරයන්ටද උපාධ්‍යාය නොදිය යුතුය උපාධ්‍යාය ආචාර්ය වීමට නිශ්්‍ය ආචාර්ය වීමට සුදුසු වික්ත භික්ෂුවගේ අංග විනය අටුවාවෙහි මෙසේ දක්වා ඇත. උපසම්පදා වී දසවස් හෝ වැඩි ගණනක් ඇති වස් ඇතියෙකු වීම පිරිස විනයෙන් හික්මීම හික්මවිය හැකිවීම පිණිස යටත් පිරිසෙන් භික්ෂු භික්ෂුණී විභංග දෙක පාඩම් තිබීම හොඳටම පාඩම් නැතද තිදෙනෙකු එකතු වී කිය හැකි තරමට වුවද පාඩම් තිබීම ප්‍රමාණවත් බව කියා ඇත. කර්මා කර්ම හා වත්තක්ඛන්දකය දැනීම පිරිසට ධර්මය කියා දිය හැකිවීමට මජ්ක්‍ධිම නිකායෙන් මූලපණ්ණාසකය හෝ දීඝනිකායේ මහා වග්ගය හෝ සංයුක්ත නිකායේ මහා වග්ගය හෝ යට වර්ග තුන හෝ අංගුත්තර නිකායෙන් භාගයක් හෝ තික නිපාතයෙන් යට කොටස හෝ අටුවා සහිත ජාතක පොත හෝ කතාවස්තුන් සහිත ධම්මපදය හෝ උගෙන තිබීම යන මේවා නිශ්‍රය ආචාර්ය උපාධ්‍ය ආචාර්යෙකු වීමට තිබිය යුතු අංගයෝය. අභිධර්මයෙන් යම්කිසි කොටසක් දැන සිටිය යුතු බව කියා නැත. එබැවින් අටුවා සහිත විනය අභිධර්ම පිටක දෙක ප්‍රගුණ කර ඇතද සූත්‍ර පිටකයෙන් ග්‍රන්ථයක් ප්‍රගුණ කර නැති භික්ෂුව ආචාර්යත්වයට ප්‍රමාණ නොවන බව කියා ඇත කියන ලද අංග සම්පූර්ණ වූ දසවස් ඇති ස්තවීර භික්ෂුව පරිසූපස්ථායක බහුශෘත නම් වේ. ඒ භික්ෂුවට අන් ගුරුවරයෙක් ඇසුරු නොකොට කැමති තැනකට යමින් කැමැති තැනක වෙසෙමින් පිරිස් පරිහරණය කළ හැකිය. පරිසූපස්ථායක භික්ෂුවගේ අංග විනය විනිශ්චයෙහි මෙසේ සැකවින් දක්වා ඇත. ව්‍යාචුග්ගතා විභංගා ද්වේ පගුණා ව්‍යංජනාතිදෝ චතුසූපි නිකායේසු ඒකෝ වා පොත්තකෝපි ච කම්මා කම්මංච වත්තානි උග්ගහේ තබ්බම් මෙත්තකං සබ්බන්ති පරිච්ඡේදා දසවස්සෝ සචේපන බහුසුතෝ දිසා මොක්ඛෝ යේන කාමං ගමෝ සියා පරිසං ලබතේ කාමං උපට්ඨෝ පේතු මිස්සරෝ විනය විනිශ්චය 1140 1142 දක්වා ගාථා මෙකල උපාධ්‍යාය සම්මුති දීමක් කෙරෙති තනතුරක් වශයෙන් උපාධ්‍යායත්වයක්ද දෙති. එසේ කළ යුතු බවක් විනේහි සඳහන් නොවේ. සම්මුතියක් ලදත් නොලදත් ඉහත දැක් වූ පෛරුප්පස්ථායක බහුශෘත අංග ඇති ස්තවීර තෙමේ උපාධ්‍යායත්වයට සුදුස්සකි. ඒ අංගයෙන් යුක්ත නොවන භික්ෂුව උපාධ්‍යායාය සම්මුතිය ලදත් උපාධ්‍යාය තනතුර ලදත් උපාධ්‍යායෙක් නොවේ. උපාධ්‍යාය ගැනීම නවක පැවිද්දන්ට මේ වරදය මේ නිවැරදිය මෙය කුඩා වැරදිය මෙය මහා වැරදිය මෙය කල යුත්තය මෙය නොකල යුත්තේයි නොදැනේ. එබැවින් ඔවුන් අතින් බොහෝ වරද සිදුවිය හැකිය. ඔවුන් ශාසනයෙන් පිරිහී යා හැකිය. නවක පැවිද්දන්ට මේ ශාසනයෙහි දියුණු විය හැකි වීමට නවකයා ගැන නිතර සොයන බලන වරද කියා දෙන වරදට නොපැමිණෙන පරිදි නවකයා ආරක්ෂා කරන එසේම නවකයාගේ අඩුපාඩු සොයා බලා ඒවා සපයා දෙන සපයා දීමට උත්සාහ කරන නවකයා දියුණු කිරීමට උත්සාහ කරන දරුවෙකුට පියෙකු මෙන් නවකයාට හිතවත් ආචාර්යෙකු සිටිය යුතුය. එබඳු ආචාර්යවරයෙකු පැවිද්දා විසින් සොයාගත යුතුය. ශාසනයේ උපාධ්‍යාය ආචාර්යයයි කියනුයේ ඒ ආචාර්යවරයාටය. සියලුම නවක පැවිද්දන් විසින් යම්කිසි සුදුසු ස්තවීර නමක් උපාධ්‍යාය කරගෙන විසිය යුතුය. එය විනය නීතියකි. උපාධ්‍යායෙකු නැතියෙකු උපසම්පදා කිරීමද ප්‍රතික්ෂේපිතය. අනුජානාමි භික්ඛවේ උපජ්ජායන් උපජ්ජයෝ භික්ඛවේ සද්දි විහාරිකම්හි පුත්ත චිත්තං උපට්ඨ පෙස්සත්ති සද්දි විහාරිකෝ උපජ්ජයාම්හි පීතු චිත්තං උපට්ඨ පෙස්සති ඒවන්තේ අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාග වුත්තිනෝ විහරන්තා ඉමස්මින් ධම්ම විනේ බුද්ධි විරුල්හි වේපුල්ලං ආපජ්ජිස්සanti මහා වග්ගපාළි 94 පිටුව එහි තේරුම මෙසේය මහණෙනි උපාධ්‍යායකු ගැනීමට අනුදනිමි මහණෙනි උපාධ්‍යායයා සද්දි විහාරකයා කෙරෙහි එනම් ශිෂ්‍යයා කෙරෙහි මොහු මාගේ පුතෙක යන සිත පිහිටුවා ගන්නේය සද්දි විහාරිකයාද උපාධ්‍යාය ආචාර්යා කෙරෙහි මුන්වහන්සේ මාගේ පියකි යන සිත පිහිටුවා ගන්නේය. මෙසේ ඔවුහු ඔවුනොවුන් කෙරෙහි ගෞරව ඇත්තාහු අවවාදයට ඇහුම්කම් දෙන්නාහු සමාන පැවතුම් ඇත්තාහු මේ ධර්ම විනේහි දියුණුවට පැමිණෙන්නාහුය. උපාධ්‍යායයා ගත යුත්තේ මෙසේය. උත්තරාසංගය ඒකාංශ කොට පෙරවා උපාධ්‍යාය කරගන්නා ස්තවීරයන් වහන්සේගේ පා වැඳ උක්කුටිකව හිඳ උපාජ්‍යයෝ මේ බන්තේ හෝහි යයි කිය යුතුය. ඒ ඉල්ලීම ස්තවීර භික්ෂුව පිළිගන්නේ නම් සාහු කියා හෝ ලහු කියා හෝ ඕපායිකං කියා හෝ පතිරූපං කියා හෝ පාසාදිකේන සම්පාදේහි කියා හෝ කියනු ඇත. කයින් හෝ ඒ අදහස අඟවනු ඇත. ඉස්තවීරයන් වහන්සේ එසේ කළේ නම් නවකයා උපාධ්‍යායයා ගන්නේ ලද්දේ වෙයි. ඉස්තවීර භික්ෂුව එසේ නොකරන ලද්දේ නම් උපාධ්‍යායයා නොගන්නේ ලද්දේ වෙයි. උපාධ්‍යායගත් නවකයා සද්දිවිහාරික නම් වෙයි. උපාධ්‍යාය ගැනීමෙන් පසු සද්දිවිහාරිකයා විසින් මේ තෙරුන් වහන්සේ මට බාරය මමද මේ තෙරුන් වහන්සේට බාරය යයි සැලකිය යුතුය. න භික්ඛවේ සද්දිවිහාරිකේන උපජ්ජායම්හි න සම්මා වත්ති තබ්බං යෝ න සම්මා වත්තේය ආපත්‍ති දුක්ඛටස්ස මහා වග්ගපාලි 114 පිටුව. මහණෙනි සද්දවිහාරිකයා විසින් උපාධ්‍යායා කෙරෙහි නොමනා පරිදි නොපැවැත්විය යුතුය. යමෙක් නොමනා පරිදි පවත්නේ නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. සද්දවිහාරිකයා විසින් තමාගේ උපාධ්‍යායන් වහන්සේට කළ යුතු වත් ඇත්තේය. ඒවා නොපිරිහෙලා කිරීම උපාධ්‍යායන් වහන්සේ කෙරෙහි මනවින් පැවතීමය. ඒවා නොකර හැරීම නොමනා පැවතීමය. උපාධ්‍යාය වත ශාසනාවතරණේහි 126 පිටුවේ සැකවින් දක්වා ඇත. මහා වග්ගපාලියේ මහා කන්දකේන හා චුල්ල වග්ගපාලියේ වත්තක් කන්දකේන්ද එය විස්තර වශයෙන් දත හැකිය. එක් උපාධ්‍යාය කෙනෙකුට බොහෝ සද්දවිහාරකයන් විය හැකිය. උපාධ්‍යාය ආචාර්යවරයා වත් බලාපොරොත්තු වේ නම් නොකරන හැමතෙම ඇවත් වෙයි. ඉදින් උපාධ්‍යායා මාහට වත් කරන්නෝ ඇත ආයුෂ්මත් වූ Tamanගේ කටයුතු බලාගනිත්වා යයි කියානම් වත් නොකිරීමෙන් ඇවත් නොවේයි. නුවණැති උපාධ්‍යයෝ එසේ සද්විහාරකයන්ට නිදහස දී ඔවුන් ඇවතින් මුදවති. එක් සද්දිවිහාරිකයෙක් උපාධ්‍යාය වත සම්පූර්ණයෙන් බාරගෙන මම උපාධ්‍යායන් වහන්සේ වත් කරමිය ආයුෂ්මත් වූ තම තමන්ගේ කටයුතු කරගනිත්වා යයි කියන්නේ නම් එසේ වත් බාර ගැනීමෙන් පසු නොකිරීමෙන් සෙස්සන්ට ඇවැත් නොවේයි. උපාධ්‍යයා විසින් පැවතිය යුතු ආකාරය උපජ්ජායේන බික්ඛවේ සද්දි විහාරිකම්හි සම්මා වත්තබ්බං යනුවෙන් උපාධ්‍යායයා විසින් සද්දි විහාරිකයා කෙරෙහි මනමින් පැවතිය යුතුයයි වදාරා ඇති බැවින් සද්දි විහාරිකයා යන ගැන සැලකිල්ලක් නැතිව වෙසෙන උපාධ්‍යායන් හටද එයින් ඇවත් වෙයි. උපාධ්‍යායයා විසින් සද්දි විහාරකයාට කළ යුතු වත් කොටසක්ද ඇත්තේය. ඒවාද ශාසනාවතරණයෙහි 131 පිටුවෙහි සැකවින් දක්වා ඇත. මහා කන්දකයෙන් හා වත්තක් කන්දකයෙන් ඒවා විස්තර වශයෙන් දත හැකිය. සද්ද විහාරිකයා කෙරෙහි මනමින් පැවතීම යනු ඒ වත් සම්පූර්ණ කිරීමය. උපජ්ජායේන භික්ඛවේ සද්ද විහාරිකෝ සංඝහෙතබ්බෝ අනුග්‍රහෙතබ්බෝ උද්දේශේන පරිපුච්ඡාය ඕවාදේන අනුශාසනීයා මහා වග්ගපාළී 106 පිටුව මහණෙනි උපාධ්‍යාය විසින් පාළිය ඉගැන්වීමෙන් පාළියේ අර්ථ ඉගැන්වීමෙන් අවවාදයෙන් අනුශාසනයෙන් සද්ද විහාරිකයාට සංග්‍රහ කළ යුතුය අනුග්‍රහ කළ යුතු යයි වදාරා ඇති බැවින් සද්ද විහාරකයාට පාලිය හා අර්ථය උගන්වීම උපාධ්‍යායන් අයත්ය. සද්දි විහාරිකයන් පිරිවෙන් වලට විශ්වවිද්‍යාලවලට යවා නොඑක් දේ උගන්වා විභාග වලින් සමත් කරවීම උපාධි ලබා දීම උපාධ්‍යායන්ට අයත් කාර්යයක් නොවේ. සද්දි විහාරිකයන් තන තන නොයවා ඔවුනට දතමනා ධර්ම විනය උගන්වා දීමට නොසමත් ඉස්තවීරයෝ උපාධ්‍යායත්වයට සුදුසු නොවේති. වර්තමාන භික්ෂූන් බොහෝ දුරට ප්‍රතිපත්තියෙන් පිරිහි ඇත්තේ සද්දි විහාරකයන්ට උගන්වීමට නොසමත් උපාධ්‍යායාංග සම්පූර්ණ නැති අවියක්ත භික්ෂූන් ශිෂ්‍යයන් පැවිදි කොට උපසම්පදා කොට උගන්වන්න යයි කියා ඔවුන් තන තන යැවීමට පුරුදු වීම නිසාය. මෙකල එය නොවැළැක්විය හැකි තත්වයට පත් වී ඇත. නොහික්මන සද්දි විහාරිකයන් උපාධ්‍යයන් විසින් බැහැර කළ යුතුය. අනුජානාමි භික්ඛවේ අසම්මා වත්තන් තං පනාමේතුම් මහා වග්ගපාලිය 116 පිටුව යනුවෙන් නොහික්මන සද්දි විහාරිකයන් බැහැර කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත්තේය. පංචහි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ සද්දි විහාරිකෝ පනාමේ තබ්බෝ උපජ්ජායම්හි නාදිමත්තං ප්‍රේම ප්‍රේමං හෝති නාදිමත්තෝ පසාදෝ හෝති නාදිමත්තෝ හිරි හෝති නාදිමත්තෝ ගාරවෝ හෝති නාදිමත්තෝ භාවනා හෝති ඉමේහිකෝ භික්ඛවේ පංචංගේහි සමන්නාගතෝ සද්දි විහාරිකෝ පනාමේ තබ්බෝ මහා වග්ගපාලි 116 පිටුව. මහණෙනි පංචාංගයකින් යුක්තවන සද්දි විහාරිකයා බැහැර කළ යුතුය. උපාදියා කෙරෙහි අධික ප්‍රේමය නැත්තේ වේද? අධික ප්‍රසාදය නැත්තේ වේද? අධික ලැජ්ජාව නැත්තේ වේද? අධික ගෞරවය නැත්තේ වේද? අධික මෙත් වැඩීම නැත්තේ වේද? මහණෙනි මේ පංචාංගයෙන් යුක්ත වන සද්දි විහාරිකයා බැහැර කළ යුතුය. නොහික්මෙන්නා වූ සද්දි විහාරිකයා හට උපාධ්‍යයා විසින් තා බැහැර කරමි යයි හෝ නුඹ මා වෙත නොයව යයි හෝ නුඹේ පාසිවුරු ගෙන යන්නේ යයි හෝ මාහට උපස්ථාන නොකරව යයි හෝ කිය යුතුය. එසේ කීම හෝ ඒ අදහස කයින් ඇඟවීම හෝ බැහැර කිරීමය. උපාධ්‍යයා විසින් බැහැර කරන ලද සද්දිවිහාරිකයා විසින් උපාධ්‍යයා සමාකරවාගෙන නැවත කීකරුව විසිය යුතුය. නබික්ඛවේ පනාමිතේන න කමා පේතබ්බෝ යෝන කමාපෙය්‍ය ආපatti දුක්ඛටස්ස මහණෙනි උපාද්‍යයා විසින් බැහැර කරන ලද්දව විසින් ෂමා කරවා ගත යුතුය යමෙක් සමාක් නොකරවන්නේ නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. සද්දි විහාරිකයා සමා කරවන කලෙහි උපාදියා සමා විය යුතුය. සමා නොවන්නේ නම් උපාදියා හටද දුකුලා ඇවැත් වේ. නොහික්මෙන සද්දි විහාරිකයන් බැහැර නොකිරීමෙන්ද අනුන්ගේ කේලාම් ඇසීම ආදියෙන් මනමින් හැසෙන සද්දි විහාරිකයන් බැහැර කිරීමෙන්ද උපාධ්‍යායන් හට ඇවැත් වෙයි. නිස ගැනීම උපාධ්‍යාය ගැනීම යන්නේහි තේරුම අවවාද අනුශාසනා ලැබමින් ඇසුරු කෙරෙමින් සමීපෙහි වෙසෙන්නට යම්කිසි මහතර කෙනෙකුගෙන් අවසර ලබා ගැනීමය. උපාධ්‍යාය දීම යන්නේහි තේරුම යම් කිසිවෙකුට තමන්ගෙන් අවවාද අනුශාසනා ලැබමින් ඇසුරු කරමින් සමීපයේ විසීමට අවසර දීමය. සද්දි විහාරකයාගේ උපාධ්‍යාය ආචාර්යවරයා ඇසුරු කරමින් වෙසෙන ස්වභාවය නිස්සය එනම් නිස ගැනීම නම් වෙයි. ඒ නිස සමකල්හිම නොපවතී. උපාධ්‍යාය ආචාර්යවරයා විහාරයෙන් බැහැර වී යාම ආදී කරුණු වලින් නිස සංසිඳෙයි. එනම් නැති වී යයි. අනුජානාමි භික්ඛවේ වියත්තේන භික්ඛුනා පටිබලේන පංච වස්සානි නිස්සාය වත්තුම් අවියත්තේන යාව ජීවං මහා වග්ගපාලි 196 පිටුව යනුවෙන් වික්ත වූ ප්‍රතිබල වූ භික්ෂුව විසින් පස්වසක් ආචාර්යවරයෙකු ඇසුරු කෙරමින් වාසය කරන්නටත් අවික්ත භික්ෂුව විසින් දිවිහිමියෙන් ආචාර්යවරයෙකු ඇසුරෙහි විසීමටත් අනුදන වදාරා ඇත්තේය එබැවින් උපසම්පදාවෙන් පස්වසක් නොවූ භික්ෂුව විසින් ආචාර්යවරයෙකුගෙන් වෙන්ව වාසය නොකළ යුතුය. අවියත්ත භික්ෂුව විසින් දිවිහිමියෙන් ආචාර්යවරයෙකු ඇසුරු කරමින් විසිය යුතුය. නිශ්‍රය මුංචන කාංගයෙන් අපරිපූර්ණ භික්ෂුවට ආචාර්යවරයාගෙන් වෙන්ව විසීමෙන් ඇවැත් වෙයි. නිශ්‍රය මුංචන අංගයන් ගෙන් සම්පූර්ණ වූ භික්ෂුවට ගුරුවරයාගෙන් වෙන්ව රිසිසේ විසීමෙන් ඇවත් නොවේ. නිශ්‍රය මුක්තකාංග නිසෙන් මිදී රිසිසේ වාසය කිරීමට සුදුසු භික්ෂුවක් වීම අංග මෙසේය. උපසම්පදාවෙන් පස්වසක් වීම ප්‍රාතිමෝක්ෂ දෙක පාඩම් තිබීම පොහෝ දිනයන්හි දහම් දෙසීම සඳහා සූත්‍ර පිටකයෙන් බණවර හතරක් පුහුණු කරගෙන තිබීම පැමිණියවුන්ට කීම පිණිස අන්දක වින්ද අම්බලට රාහුලෝවාද කතා වැනි එක් කතාවක් දැන ගැනීම සාංගික දාන මංගල අවමංගල්‍යයන්හි අනුමෝදනා පිණිස අනුමෝදනා තුනක් දැනීම උපෝසත පවාරණාදිය කළ හැකිවනු පිණිස කර්මා කර්ම විනිශ්චය දැන ගැනීම ශ්‍රමණ ධර්මයේ පිරීම පිණිස අරහත්වයෙන් කෙලවර වන භාවනා මාර්ගයක් දැන ගැනීම යන මේවා නිශ්‍රය මුංචන අංගයෝය මේ අංගයන්ගෙන් යුක්ත භික්ෂුව නිශ්‍රය මුක්ත බහුශ්‍රත නම් වෙයි. ඔහුට ගුරුවරයෙකු ඇසුරු නොකරමින් රිසිසේ රිසිතනක විසීමෙන් ඇවැත් නොවේ. සූත්‍ර පිටකයෙන් උගත යුතු බණවර හතර නොඑක් පොත්වලින් හෝ එක පොතකින්ම හෝ උගෙනීම සුදුසුය. සෑම කරුණකටම සෑහෙන ධර්ම එක පොතක එක තැනක නැති බැවින් ඕමනා ධර්ම නොඑක් පොත්වලින්ගෙන බණවර හතරක් උගෙනීම වඩා යහපත්ය. දැනට මහපිරිත් පොතයයි විවහාර කරන පොතේ නියම නාමය චතුබාන වාර පාළිය යනුයි. එය සූත්‍ර පිටකයේ පොත්වලින්ගෙන එක්තැන් කළ බණවර හතරකි. එය නිශ්‍රය මුක්තක බහුශෘතයෙකු වීමට උගත යුතු පාඩම් කරගත යුතු ධර්ම වලින් බණවර හතරක් එකතු කොට කරන ලද ග්‍රන්ථයකි. එහි ගිහි පැවිදි කාහටත් ප්‍රයෝජනවත් ධර්ම අන්තර්ගත කොට ඇත්තේය. සූත්‍ර සංග්‍රහය නැමැති ග්‍රන්ථයත් බණවර හතරක සංග්‍රහයකි. එය කර ඇත්තේද නිසෙන් මිදීම සඳහා ඉගෙනීමටය. බණවර මෙසේ දත යුතුය. අට්ඨක්ඛාර ඒකපදං ඒකා ගාථා චතුප්පදං ගාථා චකා මතෝ ගන්තෝ ගන්තෝ කන්ති සංකරෝ කන්ති සංකර ගාන්තානං පඤ්ඤස්සං ද්විසතං පන බානවාරෝ මතෝ ඒකෝ අට්ඨක්කර සහස්සකෝ මහා සද්ද නීති ග්‍රන්ථයෙන් අකුරු 8ක් එක් පාදයකි පාද 4ක් එක් ගාතාවකි එය ග්‍රන්ථ නම්ද වෙයි ග්‍රන්ථය අකුරු දෙතිසක් වන්නේය අකුරු දෙතිසක් ඇති ග්‍රන්ථ 250ක් එක් බණවරක් යයි දන්නා ලදී එය අකුරු 8000ක් වන්නේය යනු ඉහත දැක්වුණු ගාථාවේ තේරුමයි. පාදයකට අකුරු 8 බැගින් ඇති ගාථා 250ක් එක් බණවරයකි. එපමණ වචන හා අකුරු ඇති ගාථා නොවන දහම් කොටසද එක් බණවරයකි. චතුබාන වාර පාළි සූත්‍ර සංග්‍රහ යන පොත්වල ගද්‍ය පද්‍ය මිශ්‍ර වශයෙන් බණවර හතර බැගින් සංග්‍රහ කොට ඇත්තේය. අන්දකවින්ද යන නම ඇති සූත්‍රයක් බ්‍රහ්ම සංයුක්තයේ ඇත්තේය. අංගුත්තර නිකාය පංචක නිපාත තතිය පණ්ණාසකයේ අන්දකවින්ද වග්ගයේද ඒ නමින් සූත්‍රයක් ඇත්තේය. ඒවායේ දක්වා ඇත්තේ ශ්‍රමණ ප්‍රතිපත්තියය. අම්බට්ට නමින් සූත්‍රයක් දීඝනිකායේ ඇත. එහි සඳහන් වන්නේ අම්බට්ට නැමැති තරුණ බමුණෙකු බුදුරදුන් හා කළ වාදයකි. රාහුලෝවාද නාමයෙන් මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර තුනක් ඇත්තේය. එක් කතා මාර්ගයක් දැන සිටීම නිස මිදීමට ප්‍රමාණ වූද සමදාම එකම කතාව කීම නුසුදුසු බැවින් භික්ෂුවකට කතා ගණනක් දැන සිටීම සුදුසුය. අනුමෝදනාව යනු පින්කමක් කළ ගිහියන්ට සතුරු වීම පිණිස කරන ධර්ම කතාවය. සාංගික දාන ආදීෙහි අනුමෝදනා පිණිස දානාදීන්ගේ අනුහස් දැක්වෙන නිදිඛණ්ඩ දක්ඛිනා විභංග ආදී සූත්‍ර ධර්ම උගත යුතුය. විහාර මංගල, ගේහප්ප වේස මංගල ආදීෙහි අනුමೋದනාවට මංගල සූත්‍ර ආදී දැන ගැනීම සුදුසුය. මතක භක්තාදීෙහි අනුමೋದනාවට තිරෝකුඩ්ඩ සූත්‍ර ආදී උගත යුතුය. කර්මාකර්ම විනිශ්චය දැන ගැනීමට පරිවාර පාළියේ කර්ම වර්ගයේ උගත යුතුය. අභිධර්මයේ ගැන මෙහි කිසිවක් සඳහන් නැත. එහෙත් අරහත්වයෙන් කෙලවරවන භාවනාවක් උගැනීමේදී ස්කන්ධාදී ධර්ම විභාග දතියුතු බැවින් අභිධර්මයෙන්ද තරමක් උගත යුතුය. නිස්සය මුංචනාකාංග විනය විනිශ්චයේ මෙසේ දැක්වේ. වාචුග්ගත්තාව කාතබ්බා පගුණා ද්වේපි මාතිකා සුත්තන්ත ගතෝච චත්තාරෝ බානවාරා පකාසිතා ඒකෝ පරිකත්තාය කතා මග්ගෝ පකාසිතෝ මංගලා මංගලත්තාය තිස්සෝ යේවානු මෝදනා උපෝසථාදි අත්තාය කම්මා කම්ම විනිශ්චයෝ කම්මඨානං තථා ඒකං උත්තමස්සත්ත පාපකං එත්තකං උග්ග හෙත්වාන පංච වස්සෝ බහුස්සුතෝ මුංචිත්වා නිස්සයංකාම වසිතුං ලාභ තිස්සරෝ විනය විනිශ්චය ග්‍රන්ථයේ 1136 1139 දක්වා ගාථා උපාධ්‍යාය ආචාර්යාගෙන් වෙන් වූ අවියක්ත භික්ෂුව විසින් ආචාර්යත්වයෙන් ඇසුරු කිරීමට සුදුසු අන් මහ තෙරණමක් ආචාර්යවරයා වශයෙන් ගත යුතුය. එසේ කිරීමට නිස ගැනීම යයි කියනු ලැබේ. නිස ගන්නා භික්ෂුව වික්ත බහුශ්‍රත ස්තවීර නමක් වෙත එළඹ උත්තරා සංඝය ඒකාංශ කොට පොරවා පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ ආචාර්යෝ මේ බන්තේ හෝහි ආයස්මතෝ නිස්සාය වච්ඡාමි යයි මෙසේ තුන්වරක් කිය යුතුය එය ආචාර්යවරයා වන ලෙස ඉල්ලීමය. ඉදින් ස්තවීර භික්ෂුව ඒ ඉල්ලීම පිළිගන්නේ නම් සාහු ලහු ඕපායිකං පතිරූපං යන වචන වලින් යම් කිසිවක් හෝ පාසාදිකේන සම්පාදේහි යයි හෝ කිය යුතුය. කයින් හෝ පිළිගත් බවක් ඇඟවීම කළ යුතුය. එසේ කල කලෙහි නවකයා විසින් නිස ගන්නා ලද්දේ වෙයි. ස්තවීර භික්ෂුව විසින් නිස දුන්නේ වෙයි. නිස දුන් ස්තවීර තෙමේ නිසය ආචාර්ය නම් වෙයි. නිසගත් නවකයා අන්තේ වාසික නම් වෙයි. න භික්ඛවේ බාලේන අවියත්තේන නිස්සයෝ දාතබ්බෝ යෝදා දෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස අනුජානාමි භික්ඛවේ ව්‍යත්තේන භික්ඛුනා පටිබලේන දසවස්සේන වා අතිරේක දසවස්සේන වා නිස්සයෝ ධාතුම් මහා වග්ගපාළි 154 පිටුවෙන් යයි වදාරා ඇති බැවින් පෛරුපස්ථායක බහුශ්‍රතත්වයට නොපමිනි භික්ෂුව විසින් නිස නොදිය යුතුය දුනහොත් දුකුලා ඇවැත්වෙයි නිසගත් නවක භික්ෂුව විසින් එතෙන් පටන් ඒ ආචාර්යාට උපාධ්‍යාය ආචාර්යාට කරන වත සියල්ල කළ යුතුය. න භික්ඛවේ අන්තේවාසිකේන ආචාර්යම්හි න සම්මා වත්ති තබ්බං යෝන සම්‍යා වත්තේය ආපatti දුක්ඛටස්ස මහා වග්ගපාළි 152 පිටුව මෙසේ වදාරා ඇති බැවින් අන්තේවාසිකයා විසින් ආචාර්යවරයා කෙරෙහි මනමින් පැවතිය යුතුය. මනමින් පැවතීම යනු උපාධ්‍යාය ආචාර්යයන්ට කිරීමට નિયમિતවත් සියල්ල ඒ නිශ්‍රය ආචාර්යාට කිරීමය. මනමින් නොපිලිපදින නොහික්මෙන අන්තේවාසිකයා බැහැර කිරීමටද අනුදැන ඇත්තේය. න භික්ඛවේ අලජ්ජීනං නිසයෝ දාතබ්බෝ යෝ දදෙය්‍ය ආපatti දුක්ඛ ටස්ස මහා වග්ගපාළිය 228 පිටුව යනු වදාරා ඇති බැවින් අලජ්ජී භික්ෂුවට නිස නොදිය යුතුය නොහඳුනන භික්ෂුවක් නිස ගැනීමට පැමිණිය හොත් නිස නොදී හතර පස් දිනක් සමීපෙහි තබා ලජ්ජියෙක්ද නැතද කියා විමසා සුදුසු බව හැඟේ නම් නිස පිය යුතුය ආලජ්ජියෙකු බව දැනද අන් ප්‍රයෝජනීය සලකා නිස දුනහොත් ආචාර්යාට දුකුලා ඇවැත් වෙයි. නබික්කවේ අලජ්ජීනං නිස්සාය වත්තබ්බං යෝ වසෙය්‍ය ආපatti දුක්ඛටස්ස. මහා වග්ගපාළිය 228 පිටුව. මෙසේ වදාරා ඇති බැවින් අලජ්ජී භික්ෂුවගෙන් නිස නොගත යුතුය. නිස ගැනීම සඳහා නොහඳුනන තෙර කෙනෙකු වෙත ගිය භික්ෂුව එහි හතර පස් දිනක් නැවතී විමසා ලජ්ජියෙක් යයි හැඟේ නම් නිසගෙන එහි විසිය යුතුය. නිස ගන්නට සිටින ස්තවීර අලජ්ජී පුද්ගලයෙක් යන හැඟීම හැඟේ නම් අනිකෙකු සොයා යා යුතුය. අලජ්ජී බව දැන අන් ප්‍රයෝජන සඳහා නිස ගන්නේ නම් දුකුලා ඇවැත් වෙයි. සංචිච්ඡ ආපත්තින් ආපජ්ජති ආපත්තින් පරිගුහති අගති ගමනංච ගච්ඡති එදිසෝ වුච්ඡති අලජ්ජී පුග්ගලෝ පරිවාර පාළි 196 පිටුව දන දන ඇවතට පැමිණීමය ඇවත් සැඟවීමය අගතියට යාමය යන මේ කරුණු තුන අලජ්ජී ලක්ෂණයෝය. එවින් එයින් කවරක් හෝ ඇත්තේ අලජ්ජී නම් වෙයි. දන දන ඇවතට පැමිණීම යනු යම් කිසිවක් කළහොත් එයින් ඇවතක් වන බව දැනගෙනම ප්‍රඥාත්තිය ගැන නොසලකා ඒ වරද කිරීමය. සිත රැකගන්නට නොහැකි වී වරදක් කොට ඇවැත්වුවහොත් ඒ ඇවත එදිනම දෙසිය යුතුය. ඇවත දෙසීමට සුදුසු භික්ෂූන් සිටියේදී ඇවත දෙසිය හැකි බවත් තිබියදී එදිනම ඇවත නොදෙසීම ආපත්‍ය සැඟවීමය. එසේ ඇවත සංගවන භික්ෂුව ඇවත දෙසනතුරු සිටින්නේ අලජ්ජියෙකු වශයෙනි. පිරිකර බෙදීමේදී තමාගේ අයට හොඳ පිරිකර ලැබෙනසේද විරුද්ධ අයට බාල පිරිකර ලැබෙනසේද ක්‍රියා කිරීම ධර්ම කතා විනය කතා කිරීමේදී වරද වූද තමාගේ කීම ස්ථීර කරන්නටත් නිවරදි වූද අනුන්ගේ කීම යට කරන්නටත් කතා කිරීම යනාදිය අගතියට යාමය උපාධ්‍යාය ආචාර්ය නිශ්‍රය ආචාර්ය දෙදනාගෙන් උපාධ්‍යාය ආචාර්යා ප්‍රදානය උපාධ්‍යාය ආචාර්යවරයා විහාරයෙන් බැහැරව සිටින කාලයේදී අන්තර නමකගෙන් නිසගෙන වාසය කරන භික්ෂුවගේ නිස උපාධ්‍යාය ආචාර්යවරයා විහාරයට පැමිණීමෙන් සංසිදෙයි. ඉන්පසු ඒ භික්ෂුව උපාධ්‍යායාගේ වත් කෙරෙමින් උපාධ්‍යාය ආචාර්යයා ඇසුරු කරමින් විසිය යුතුය. නැවත උපාධ්‍යායයා විහාරයෙන් බැහැර වුවහොත් ඒ භික්ෂුව විසින් නැවත නිස ගත යුතුය. යම්කිසි භික්ෂුවක් උපාධ්‍යා වෙසෙන විහාරයෙන් අන් විහාරයකට ගොස් අන් තෙර නමකගෙන් නිසගෙන වෙසෙන කලෙහි උපාධ්‍යායා එහි පැමිණිය හොත් එයින් නිස සංසිඳෙයි. උපාධ්‍යා ඒ විහාරයෙන් ගිය පසු නැවත නිස ගත යුතුය. අන්තේවාසිකයා විහාරයේ සිටියේදී නිශ්‍රය ආචාර්යා විහාරයෙන් බැහැර වී ගියේ නම් නිස සංසිඳෙයි. ආචාර්යවරයා නැවත විහාරයට පැමිණ කලෙහි නැවත නිස ගත යුතුය. ආචාර්යවරයා විහාරයේ සිටියේදී සද්දි විහාරිකයා විහාරයෙන් බැහැරව ගියද නිස සංසිඳෙයි. ආපසු පැමිණ කලෙහි නැවත නිස ගත යුතුය. උපාධ්‍යායගෙන් වෙන්ව විසීම නිසා සංසිඳී ගිය නිස උපාධ්‍යාය හා එක්වීමෙන් නැවත ප්‍රකෘතිමත් වෙයි. නැවතත් උපාධ්‍යාය ගැනීමක් නොමනාය.